තපස්වී විනාඩි 1යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීස්වර පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර පන්සි සමාදන් වීම සඳහා নমස්කාරය කියමු අවසරයි ස්වාමින් වහන්ස.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 මාතෘකාවකට අනුව ධර්ම දේශනාවක් කරනවා නම් ශ්‍රාවක පිරිසට අලුත් දෙයක් දැනගන්න ලැබෙනවා. ඒකයි මේ සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිත් කරගෙන අපේ දායකයන්ට ධර්ම අවබෝධය වර්ධනය කර ගැනීම පිණිස මේ සත්කටයුත්ත සිද්ධ කරා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ එදා සුමේද කුමාරයාගේ කාලේ දීපංකර පාදමූලදී උන්වහන්සේට තිබුණා නිවන් දකින්න. දීපාංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී මේ සසරින් එතර වෙන්න තිබුණා. උන්වහන්සේ කල්පනා කළා මං වගේ කෙනෙක් තනිවම නිවන් දකින්න එක සුදුසු නැහැ. මේ සසර බොහොම දුක්ඛදායකයි, බියජනකයි. මේ සසර 11 ගින්නකින් නිරන්තරයෙන්ම පත්තු වෙලා තියෙනවා. මිනිස්සු අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. මමත් මේ සසරින් එතර වෙලා මේ දුක් විඳින සත්වයන්වත් සසරින් එතර කරවනවා කියන මේ උදාර අදිෂ්ඨානයේ ඇතිවයි උන්වහන්සේ අර නිවන් සෝය අතර දමලා සසර මේ බුදු බව පිණිස ක්‍රියා කළා. දීපංකර පාදමූලයේ නියත විවරණ ලබාගත් සුමේද තාපසතුමා වාඩි වෙලා කල්පනා කළා මේ බුදු බව ලබා ගැනීමට කල යුතු දේ කුමක්ද මේ බුදු බව ලබා ගැනීමට නම් මා විසින් පිළිය යුතු කල යුතු කාරණා ධර්මතා මොනවද කියලා කල්පනා කළා මෙසේ බලනකොට තමයි උන්වහන්සේ බුද්ධකාරක ධර්ම දැක්කේ බුදු වීමට නම් මේ බුද්ධකාරක ධර්ම පුරන්නට ඕනා ඒ බුද්ධකාරක ධර්ම වලට තමයි පාරමිතා කියලා කියන්නේ. බුද්ධකාරක ධර්ම වලින් අංක 1ට ගත්තේ පින්වත්නි පටමන් දාන පාරමී. ඔන්න බලන්න පළවෙනි පාරමිතාව වශයෙන් තෝරගත්තේ පටමන් දාන පාරමී. මොකද මේ සසර ජය ගන්න නම් කෙලෙස් ජය ගන්න නම් මායя ජය ගන්න නම් මෙලව ජය ගන්න පරලව ජය ගන්න අවසන අමාමා නිවන් දකින්න නම් කල යුතු අංක එකේ ධර්මතාවයේ බුද්ධකාරක ධර්මයේ තමයි දානය. දන්නේදී බෑ කවදාවත් සසර දියුණු වෙන්න. දානීය තමයි අංක 1ට බෝසතාණන් වහන්සේ දැකලා අනුගමනය කළේ. දානං සබ්බත්ත සාධකං කියලා බණ පොතේ සඳහන් වෙන්නේ ඒකයි. දානීය තමයි සියලුම දේ සකස් කරලා දෙන්නේ. ලෞතර බෝධිය, පසේ බෝධිය, රහත් බෝධිය කියන මේ තුන්තරා බෝධිය ලබන්නත් අජර අමර නිවන් සුව අවබෝධ කරගන්නත් උපකාර වෙන ලෝකේ තියෙන ප්‍රධානම ධර්මතාවය තමයි දානය. ඇයි දන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අනුශාසනා කළේ මේ සිත නසන මේ සිත කෙලසන ප්‍රධානම අකුසල කර්මයේ තමයි ලෝභ කියලා කියන්නේ. මේ ලෝකේ තියෙනවා නම් අකුසල කර්ම, ඒ අකුසල කර්මවල සියලුම අකුසල කර්මවල රජා තමයි ලෝභය. මේ ලෝභයට විවිධ නම් භාවිතා කරනවා. මගේ කම, ඕනකම, පෙරේතකම, ලිංගතුකම, ආලය, ආදරය, ප්‍රේමය මේ විදිහේ විවිධ නම් තියෙනවා ලෝභෙට. මේ ලෝභය තියෙනකම් මොකද වෙන්නේ? සසර දුකයි. දැන් බලන්න ලෝකේ තියෙන සත්‍ය සතරයිනේ චතුරාර්ය සත්‍ය කිව්වේ ඒකයි. සත්‍ය තුනකුත් නැහැ සත්‍ය පහකුත් නැහැ තියෙන්නේ ලෝකේ සත්‍ය සතරයි ඒ නිසා තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දෙවෙනි සත්‍ය තමයි සමුදය සත්‍ය සමුදය කියන්නේ තෘෂ්ණාව එතකොට මේ ලෝකේ තියෙන මේ කරදර ප්‍රශ්න බාධක මේ සියල්ලටම මූල බීජය තමයි ලෝභය දන් දෙන්න කිව්වේ දන් දෙනකොට තමයි ලෝභය සංසිඳෙන්නේ මේ ලෝභයේ තියෙනකන් සසර ඉපදී ඉපදී මෙරි මෙරි අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ ලෝභය නිසා. මගේ මගේ කියලා අල්ලගත්ත තරමට මොකද්ද එතන තියෙන දුක? ධම්මපදයේ අපේ ධම්මපද පොතේ තියෙනවා ගාතාවක්. තණ්හාය ජායති ශෝකෝ. මේ තෘෂ්ණාව තියෙන තැන තමයි ශෝකය තියෙන්නේ. ප්‍රේමතෝ ජායති ශෝකෝ ප්‍රේමය කියන්නේ තෘෂ්ණාව මගේ කම තියෙනකොට එතන තියෙනවා දුක. එතකොට පින්වතුනි මේ දුකෙන් ඈතර වෙන්න නම් කල යුතු අංක එකේ ක්‍රියාව තමයි දන් දීම. මේක ලේසි වැඩක් නෙමෙයිනේ. දන් දෙනවා කියන්නේ ලේසි නෑ. මේ ලෝකේ තියෙන අමාරුම වැඩවලින් එකක් තමයි දන් දෙන එක. තමා සන්තකව තියෙන දෙයක් තව කෙනෙකුට නිකන් දෙනවා කියන්නේ ලේසි නෑ. අපි කොච්චර බන කිව්වත් කොච්චර කතා කළත් මේක ලේසි වැඩක් නන් නෙමෙයි. දවසක් එක්තරා රජ කෙනෙක් සඳලු තලයේ ඉඳගෙන මහපාර දිහා බලාගෙන ඉන්නවා. මහපාර බලාගෙන ඉන්නකොට මේ රජතුමා දැක්කා මහපාරේ මිනිසෙක් දිග කඩුවක් අරගෙන කට ඇරලා ගිලිනවා. කඩුවේ මිට අල්ලගෙන කට ඇරලා උගුරෙන් බඩ දක්වා මේ කඩුව බස්සලා කැරකිලා ආයි කඩුව එළියට ගන්න වැදලා මේක දැකලා රජුරෝ පුදුම වුණා. ඇයි මේ ලෝකෙ තියෙන අමාරුම වැඩේ තමයි මේ මිනිස්සයා මේ කරන්නේ. මොකද්ද කඩුවක් ගිලින එක. රජුරෝ කල්පනා කළා මේක තමයි අමාරුම වැඩේ. මේ මා වීදියේක මේ මිනිස්සයා කඩුව ගිලිනවා. මේ කඩුවක් ගිලලා පෙන්න පෙන්න මේ මිනිස්සයා මොනවාරි උපයා ගන්නවා කාගෙන් හරි මොන මොනට ඉල්ල ගන්නවා. මේක දැකපු රජුරෝ දැන් මේ පිළිබඳ කල්පනා කරන අමාරුම වැඩේ නේද මේ කරන්නේ. ලෝකේ තියෙන අමාරුම වැඩේ. ඒ වෙලාවේ රජතුමාගේ පුරোহিত බමුණුතුමා ආවා. අමාත්‍යතුමාව පේ අමාත්‍යතුමාට රජුරෝ කියනවා අමාත්‍යතුමනි අර මා වීදියේ අර පාරේ අර මිනිස්සයා කඩුවක් ගිලිනවා නේද? ඒක නේද ලෝකෙ තියෙන අමාරුම වැඩේ. එතකොට මේ අමාත්‍යතුමා ඉනා වෙලා කිව්වා අනේ රජතුමනි මේක අමාරු නෑ. මේක පුරුදු වුණොත් කරන්න පුළුවන්. අමාරු වැඩක් නෙමෙයි රජුරන්ට කේන්ති ගියා. කඩුවක් ගිලින එක අමාරු නැත්තම් මේ ලෝකෙ තියෙන අමාරුම වැඩේ මොකද්ද කියලා රජුරු සැරට කතා කළා. ඒ වෙලාවේ ඉවසීමෙන් යුක්ත මේ ඇමතිතුමා කියනවා රජතුමනි කඩුව ගිලින එක අමාරු නෑ. මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ තමයි තමා සන්තකව තියෙන දෙයක් නිකන් අනුන්ට දෙන එක. මේක කරන්න අමාරුයි. අපි නිතරම නැගිට වෙලේ ඉඳලා බලන්න අපි කරන්නේ මොකද මගේ මගේ මටයි මටයි කියලා එකතු කරන්නේ. මගේ මගේ මටමයි මටමයි මට විතරයි කිය එක එකතු කරන්නේ මොකද තෘෂ්ණාව නිසා සමහර අවස්ථා තියෙනවා පින්වත්නි විසික් කරන දෙයක්වත් දෙන්න සිත පාල වෙන්නේ නැහැ විසික් කරන්න තියෙන ටිකවත් දෙන්න සිතක් වෙන්නේ නැහැ එතනට බැඳිලා එතකොට නිවන කියන්නේ තෘෂ්ණාව නැති තැන තණ්හක්කයෝ නිබ්බාන නිවන් දකින්න නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තෘෂ්ණාව දුරු කළ යුතුය. මේ තෘෂ්ණාව නැති තැන තමයි නිවන. යම්කිසි තැනක මේ ආලය ආදරය තෘෂ්ණාව තියනවද ඒතන තියෙන්නෙම දුකක්. මේ සසර මේ තරම් මිනිස්සු දුක් විඳින්නේ මොකක් නිසාද? මේ තෘෂ්ණාව නිසා. මිනිස්සු ඉපදී ඉපදී මෙරි මෙරි අනන්ත අප්‍රමාණ දුක් විඳින්න ප්‍රධානම බීජයේ මූල කාරණේ තමයි තෘෂ්ණාව. එතකොට දන් දෙනකොටයි මේ තෘෂ්ණාව ටික ටික නැති වෙන්නේ. ඒකයි බෝධිසත්ව චරිත දියා කියවන්න ඕන. පිරිවානම් මේ ජාතක පොත් වහන්සේ දියා බලනකොට පේනවා මොන තරම්නම් දන් දුන්නද. ඒ දන් දුන්නේ රජ සම්පත් නිසා නෙමෙයි, සත්‍ර සම්පත්තිය නිසා නෙමෙයි, සිටු සම්පත්තිය නිසා නෙමෙයි, බ්‍රහ්ම සම්පත්තිය නිසා නෙමෙයි, චක්‍රවර්ති සම්පත්තිය නිසා නෙමෙයි. මේ දුන්නේ මේ තරම් දන් දීම පුරුදු කළේ මමත් සසරින් ඈතර වෙලා මේ දුක් විඳින සත්වයන්වත් සසරින් ඈතර කරවනවා කියන මේ උදාර අදිෂ්ඨානී සිතේ තියාගෙනයි මේ උදාර උත්තරීතර අදිෂ්ඨානී සිතේ තියාගෙන තමයි සාරා සංකේය කල්පලක්ෂේ පුරාම මහබෝසතාණන් වහන්සේ ඉපදිච්ච ඉපදිච්ච සෑම භවයකම දෙන්න පුරුදු වුණේ. පින්වත්නි බෝසතාණන් වහන්සේ සංසාරයේ මනුලොව උපන්නම සෑම භවයකම අධ්‍යක නලලි තියතියා ප්‍රාර්ථනා කළේ මට මේ සසර නෑ බෑ කියන මේ වචන දෙක කනටවත් වැටෙන්න එපා. නෑ බෑ කියන වචන දෙක මගේ කනටවත් වැටෙන්න එපා. නෑ බෑ කියන්නේ තෘෂ්ණාව නිසායි. මගේ මගේ කියලා අල්ලගත් තමයි පින්වත්නි ප්‍රශ්න වලට මිනිසු විවිධ ආකාරයේ මුහුණ දෙනවා. විවිධ මාදලියේ ප්‍රශ්න වලට. දැන් බලන්න මිනිස්සු මිනිස්සු එක බැඳිලා කොච්චර දුක් විඳිනවද? මිනිස්සු මිනිස්සු එක බැඳිලා. දැන් හොඳ කතාවක් තියෙනවා බණ පොතේ. ඉති උත්තක පහළියේ තියෙනවා ලස්සන කතාවක්. එක්තරා ආජීවකතුමෙක් වුණා. මේ ආජීවකතුමා තරුණ කාලේ වනගත වෙලා තාපස පැවිද්දෙන් දැන් මෙන්න මොකද කරන්නේ භාවනා කරනවා. කලක් යනකොට ආජීවකතුමාට කල්පනා වුණා මේ ජීවිතේ වැඩක් නැහැ. ඒ නිසා මොකද්ද තීරණය කළේ කසාද බඳින්න. ආජීවකවරුන්ට පුළුවන් යුග දිවියටපත් වෙන්න. ඒ නිසා සුදුසු තැනකින් කුල කුමරියක් සොයාගෙන යුග දිවියටපත් වුණා. දැන් යුග දිවියටපත් වුණත් මේ ආජීවකතුමා තම භාර්යාව පෝෂණය කරන්නේ පින්ඳ පාත කරලා. ආජීවකවරුන්ට තියෙනවා නීතියක් ගයක් ගයක් ගානේ පින්නපාත යනවා නමුත් කට ඇරලා ඉල්ලන්න තානම් යමක් කිසිම දෙයක් ඉල්ලන්න බෑ දැන් මේ ආජීවකතුමයි මේ කුල මේ භාර්යාවයි බොහොම ලස්සන ජීවිතයක් ගත කරනවා කලක් යනකොට මේ දේවිය ගැප් ගත්තා. දැන් මෙන්න දරුවා ප්‍රසූත කරන්න ආසන්න සමයේ දේවිය දැන් කියනවා තමන්ගේ ස්වාමියාට දැන් දරුවා ප්‍රසූත කරන්න ආසන්නයි. ඒ නිසා දරුවා ඉපදෙන වෙලාවේ ප්‍රසූත කරන වෙලාවේ ගැනීමට තලතෙල් ටිකක් සොයාගෙන ඉන්න කිව්වා. ඔය දරුවා ප්‍රසූත කරන වෙලාවේ අවශ්‍ය කරන ඖෂධයක් තලතෙල්. දැන් මෙන්න මේ ආජීවකතුමාට දැන් ලොකු ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? කට ඇරලා ඉල්ලන්න බෑ. පාත්‍රය අරගෙන ගියාම කිසිම කෙනෙක් පාත්‍රයට තල තෙල්වක් කරන්නේ නැහැ. දැන් මේ කල්පනා කර කර යනකොට මෙන්න රජතුමාගේ මාලිගාවේ නියෝගයක් නිකුත් කරනවා මාලිගාවේ තියෙන ඖෂධ ගබඩාවල තියෙන ඕනෑම ඖෂධ జాතියක් ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට ආජීවකේකුට නිගාන්ඨකේකුට ඕනෑම පූජ්‍ය කෙනෙකුට මේ ගබඩාවට ගිහිල්ලා ඕන තරම් ඖෂධ ಜಾති පාවිච්චි කරන්න පුළුවන් එතන නීතියක් දැම්මා කිසිම ඖෂධයක් ගබඩාවෙන් එළියට ගෙනියන්න තාම දැන් තව ප්‍රශ්නයක් දැන් මෙතන තියෙනවා තල තෙල් නමුත් ගෙනියන්න දැන් මේ ආජීවකතුමා මොකද කළේ ගියා අර මේ දබඩාවට ගිහිලා මේ මෝඩකම නිසා අර අතන භාර්යාවටයි දරුවටයි තියෙන ප්‍රේමයේ ආදරය නිසා මොකද කළේ වාඩි වෙලා කල්පනා කළා මම පුළුවන් තරම් මේ තල තෙල් ටික බොනවා. තල තෙල් ටික බීලා බීලා මං ගෙදර ගිහිල්ලා මේ තල තෙල් ටික වමාර කරලා ගන්නවා. වමනේ කරලා පත් කරලා ගන්නවා. දරුවා ප්‍රසූත කරන වෙලාවේ ගන්නවා. බලන්න මෝඩකම. අතන බැඳිච්ච නිසායි මේ මෝඩකම මතුවුනේ. දැන් මොකද කළේ ගබඩාවට ගිහිලා ඖෂධ ගබඩාවට ගිහිලා වාඩි වෙලා අර තියෙන තල තෙල් ටික බොන්න පටන් ගත්තා. බීගෙන බීගෙන බීගෙන ගිය උගුර දක්වාම බිව්වා. බීලා දැන් එළියට ආව දැන් යන්නත් බෑ, ඉත ගන්නත් බෑ, වාඩි වෙන්නත් බෑ, ඒ තෙල් බීලා. බොහොම අමාරුවෙන් අමාරුවෙන් කැලේ මැද්දෙන් එනකොට එක පාට බිම වැටුණා. බිම වැටිලා බඩ අල්ලගෙන කෑ ගන්න පටන් ගත්තා. දැන් මෙන්න තල තෙල් ටික කටින් යන්නේ නැහැ බඩින් යන්නේ නැහැ. දැන් බිම පෙරෙල්ලා බඩ අල්ලගෙන කෑ ගන්නවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එතනින් වැඩියා. මේක දැක්කා. බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය දැකලා භික්ෂුන් වහන්සේලාට බණක් කියන්න දැන් සුදුසු අවස්ථාවක්. ඒ නිසා අනදමාහිමියන්ගේ මුහුණ දිහා බලනකොට අනදමාහිමියන් දැනගත්තා දැන් බුදුරජාණන් වහන්සේ අනුශාසනාවක් කරන්න සූදානම්. ඒ නිසා දෙපට සිවුර දෙකට නමලා ළඟම තිබුණ අර කැලේ විශාල ගසක් ගස මුල එළලා ආරාධනා කළා ස්වාමීනි මෙතන වැඩ ඉන්න. ඒ ගස මුල වැඩ ඉන්න භාග්‍යවතුන් වහන්සේ අර එතනම ඉන්න භික්ෂුන් වහන්සේලාට අර ආජීවිකයා විඳින දුක ගැන කිව්වා. අර බලන්න මහණෙනි මෙතුමා ඊටාම සත්‍තාවෙන් වනගත වෙච්ච කෙනෙක්. මෙතුමා සද්ධාව ඇති කරගෙනයි වනගත වෙලා බණ භාවනා කළේ. කලක් යනකොට මෙතුමාට බැඳෙන්න සිතුණා. ඒ නිසා බැඳුණා. බැඳිලා ඒ බැඳීම තව තද වුණා තව දරුවෙක් ලැබෙන්න ගියා. ඒ දරුවා උප්පත්තිය ලබන වෙලාවට ඕන කරන බෙහෙතක් තමයි මේ තලතෙල්. මෝඩකම නිසා මොකද කළේ? මෙන්න ගිහින් තල තෙල් ටික බීලා දැන් මේ තල තෙල් ටික බඩින් යන්නේත් නැහැ කටින් යන්නේත් නැහැ අර මිනිස්සයා විඳින දුක බලන්න කියලා බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාලා ජනෝ ජනස්මින් පටිබද්ද චිත්තෝ මිනිසු මිනිස්සු එක්ක බැඳිච්ච නිසා විඳින දුක සුඛිනෝ වතයේ අකිංචනා වේදගුණෝ විජානා අකිංචනා සකිංචනා පස්ස විඤ්ඤමානෝ ජනෝ ජනස්මින් පටිබද්ද චිත්තෝ බුදුහාඳුර වදාළ ගාථාව සුඛිනෝ වතයේ අකිංචනා පින්වත්නි අකිංචනා කියන්නේ බැඳීමක් නැහැ බැඳීමක් නැත්තම් ඒකාන්තේම වත කියන්නේ ඒකාන්ත නිපාත පදයක්නේ ඒකාන්තේම සුඛිනෝ සපයි යම් කිසි තැනක බැඳීමක් නැත්තම් එතන සපයි වේද ගුණෝ විඥානා කිංචනා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට කිසිම බැඳීමක් නැති නිසා උන්වහන්සේලා ගසක් යට ගලක් යට කොහේ හරි සැනසෙල්ලෙන් සැපසේ වැඩ ඉන්නවා. අර බැඳීම නැති නිසා. සකිංචනා කියන්නේ බැඳීම තියෙන තැන. සකිංචනා පස්ස විඤ්ඤමානෝ ජනෝ ජනස්මින් පටිබද්ධ චිත්ත. මිනිස්සු මිනිස්සු එක්ක බැඳිලා මිනිස්සු මිනිස්සු එක්ක බැඳිලා විඳින දුක බලන්න කියලයි අර ආජීවකයාව පෙන්නලා භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළේ. එතකොට පින්වත්නි මේ දීම කියන්නේ සියලුම බැඳීම් දුරු කරන දෙයක්. මේ දීම පරිත්‍යාගය ලෝකේ ලේසි නෑ. මේ ලෝකේ තියෙන අමාරුම වැඩවලින් එකක් තමයි පරිත්‍යාගය. එහෙම නැත්නම් දීම. අපි නිරන්තරයෙන්ම සූදානම් වන්නේ අපේ කොටස වැඩි කරගන්න. බලන්නකො සාගරයේට මොනතරම් ජලය ගියත් කවදාවත් සාගරය ඇති කියන්නේ නැහැ. සාගරේ පිරෙන්නේත් නැහැ, ඇති කියන්නේ තව තව කියලා සාගරේ බලාගෙන ඉන්නවා ජලේනක. වේලිච්ච ගින්නක වේලිච්ච දර තියෙන තැනක ගින්නක් තිබුණා නම් දර දාන්න දාන්න ගින්න මේ පැතිරෙනවා. බුර බුරා ගින්න උඩට යනවා. ගින්න කියන්නේ නැහනේ දැන් දර දැම්ම ඇති දැන් ගින්දර ඇති කියන්නේ නැහැ දාන්න දාන්න ගින්න පත්තු වෙනවා. අන්න ඒ වගේ තමයි පෘතුජන මනසට මොනතරම් දේ ලැබුණත් මදි. සෑම දේ පැති කොච්චර ලැබුණත් මදි. මදි මදි කියන මතය උඩයි මේ තෘෂ්ණාව මුල් කරගෙන අපි කටයුතු කරන්නේ. ඒ නිසා මොකද වෙන්නේ සසර දුක් විඳින්න සිද්ධ වෙනවා. පින්වත්නි බෝසතාණන් වහන්සේලා සසර පුරා කළේ මොකද දීම. දැන් බලන්නකෝ බෝධිසත්ව චරිත කියවනකොට මොන තරම්නම් දීලා තියෙනවද බලන්න. අවසානාත්ම භාවයේ බලන්නකෝ වෙස්සාන්තර ජාතක කතාව. දරුවෝ දෙන්න ඉල්ලගෙන ආවාර බමුණා අම්මා නැති වෙලාව බලලා. අම්මා කැලේට ගියා මේ දරු දෙන්නගේ අම්මා മന്ത്രി දේවිය කැලේට ගියේ පළතුරු කඩන්න. යනකන් සැඟවිලා ඉඳලයි මේ බමුණ ආවේ. වෙනද මේ පුතා ජාලිය දුව ක්‍රිෂ්ණජිනා ආගන්තුකේ කාවම ළඟට දුවගෙන යනවා. අතින් අල්ල ගන්නවා. ගෞරවයෙන් පිළිගන්නවා. මේ බමුණව දැක්ක ගමන් මේ දරු දෙන්න බය වුණා. ඇයි බලවැදිච්ච කකුල තිබිච්ච මා විරූපී වෙච්ච මා සැරපරුස ගති තිබිච්ච බමුණෙක්. දැක්ක ගමන් ජාලිය මොකද කළේ? නංගිගේ අතින් අල්ලගෙන ක්‍රිෂ්ණජිනාගේ ළඟම තිබුණ පොකුණක්. ඒ පොකුණට බෑලා නෙළුම් කොළ දෙකක් කඩලා ඔළුවේ තියාගත්ත සංග වුණා. මේ බමුණට බයි. මේ බමුණ ගියා විසන්තර බෝසතාණන් වහන්සේ ළඟට. ගිහින් වාඩි වුණා. වාඩි වෙලා කතා කළා. අනේ ස්වාමීනි මම ඊටමත් දුක්ඛිත කෙනෙක්. මම දුකසේ උපයාගත් මුදල් ටික පරිස්සමට දීලා තිබුණා එක්තරා මිනිසෙකුට. බමුණෙකුට දීලා තිබුණා. මට ඕන වෙලාවේ මුදල් ඉල්ලන්න ගියා මේ බමුණා මට කිව්වා අනේ මේ මුදල් මට වියදම් වුණානේ මාව රැවට්ටුවා නෙමෙයි ස්වාමීනි ඒක වියදම් වුණ ඇත්තම කිව්වා දැන් මට දෙන්න විදියක් නැහැ ඒ නිසා ඔබ මට මේ මුදලට ගැළපෙන්න මගේ එකම දුව ලස්සන දුව අවුරුදු 16ක් 17ක් වයස ඒ දුව අරන් යන්න කියලා මේ නාකි බමුණට දුව දුන්නා අර මුදලට දැන් මේ බමුණා ඊටමත් වයස්ගතයි මේ බමුණා මේ දුවව සරණ පාව ගත්තා දැන් මෙන්න මේ තරුණ කාන්තාවක් අරගෙන දීග ගියා ගමට ගියාම මේ තරුණ කාන්තාව ලිඳට පොළට යනකොට ගමේම මිනිසු වීලු කරනවා අනේ බලපං ඔබ කොච්චර ලස්සනද මොකොච්චර තරුණද ඇයි මේ තරම් දරුණු මිනිහෙක් වයස්ගත මිනිහෙක් එක දීගාවේ කියලා මිනිසු විලු කරනවා මේ නිසා මේ කාන්තාව මේ භාර්යාව දැන් කොහෙවත් යන්නේ නැහැ. ගෙදර දොර වහගෙන අඬා අඬා ඉන්නවා. මේ වයසක බමුණ ආවම බමුණට නිතරම කලකෝලාල කරනවා මේ තරුණ භාර්යාව ගෙදර වැඩට කාවරි කියන. දැන් මුදල් දීලා වැටුපත් දීලා වැඩට කෙනෙක් ගන්න තරම් වත්කමක් නැහැ. කරන්න දෙයක්වත් නැහැ. ඒකනේ පරාභව සූත්‍රයේදී වදාලේ වයස්ගත කෙනෙක් තරුණ කෙනෙක්ව කසාද බැන්දොත් ඒක පරාභවතෝ මුඛං මෙලවත් පරලවත් පිරිහෙන කාරණාවක්. සාර්ථක වෙන්නේ නැහැ ජීවිතේ. දැන් මෙන්න මේ බමුණ වයස්ගත බමුණ කල්පනා කර කර යනවා මොකද කරන්නේ? ඔන ආරංචිය ලැබුණා. වේසාන්තර කියන රාජ්‍යරෝ දැන් වාංකගිරියේ ඉන්නවා. ඉල්ලන ඉල්ලන ඕන දෙයක් දෙනවා. එතුමා ළඟට යනවා කියලා ගියා. බොහොම අමාරුවෙන් ගියේ වංකගිරියට ලේසි ගමනක් නෙමෙයි. ගිහිල්ලා දැන් මේ දුක කිව්වා ස්වාමීනි මම මේ තරම් දුක විඳින කෙනෙක්. මම මේ ඔබ වහන්සේ ළඟට ආවේ මගේ ගෙදර සේවාව කරන්න වැඩපළ කරන්න ඔබ වහන්සේගේ දරු දෙන්න මට දෙන්න. මේ රාජකීය දරු දෙන්න වැඩකාරකමටයි ඉල්ලුවේ. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේට දරු දුක නැතුව නෙමෙයි වෙනකොට කෙලෙස් තිබුණා. බුදු වෙලා නැහනේ. දරු දුක නැතුව නෙමෙයි. බෝසතාණන් වහන්සේ මේ බමුණදී ආබලලා කිව්වා බමුණුතුමනි දරුවන්ගේ අම්මා එනකන් ඉවසන්න. ඒ වෙලාවේ බමුණට කේන්ති කියා. නැගිට්ටා කෑ ගැව්වා. අනේ අනේ මා ලොකු වෙස්සාන්තර ඉල්ලන ඉල්ලන දේ දෙනවා කියලායි ප්‍රසිද්ධ. දරු දෙන්න ඉල්ලුවාම අම්මා එනකන් ඉන්න කියනවා. අම්මලා කැමතිද දරුවෝ දන් දෙන්න මොන අම්මද කැමති වෙන්නේ දරුවා දන් දෙන්න. ඒකනේ අම්මා නැති වෙලාව බලලා මම මෙයාවි. දෙනවා නම් දෙනවා නැත්තම් බෑ කියනවා කියලා කිව්වා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේට දුකක් හිතුණා. මේ තරම් සංසාරේ දීලා දීලා පුරුදු වෙච්ච අද්දක ඒ නිසා කිව්වා කලබල වෙන්න එපා බමුණුතුමනි වාඩි වෙන්න. අනේ කතා කළා පුතා ජාලියේ ඉන්න. එක වතාවයි කතා කළේ. ඒ තරම් කීකරු බෝධිසත්ව දරු දෙපළක් මේ. අපේ ගෞතම බුද්ධ ශාසනයේ ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථානයේ ලබන රාහුල කුමාරයයි මේ ජාලිය. අපේ ගෞතම බුද්ධ ශාසනයේ අග්‍රශාවිකාව වෙච්ච උත්පලවන්නා මේ මෙහෙණින් වහන්සේ මේ ක්‍රිෂ්ණජින මේ මේ පුතා මොකද කළේ නංගිගේ අතින් අල්ලගෙන තාත්තා එක වතාවයි කතා කළේ දුවගෙන ආවා ළඟට. ඇවිල්ලා පාද දෙක අල්ලගත්තා. ඒ වෙලාවේ කිසි කතාවක් නැහැ මහ බෝසතාණන් වහන්සේ විසතුරු රාජ්‍යරෝ මේ සුරතල් මානෙල් මල් දෙකක් වාගේ ලස්සන රං කෑල්ලක් වාගේ දිලිසෙන මේ රාජකීය දරු දෙන්නගේ අධිකාරගෙන අර දරුණු බමුණගේ අත උඩ තියලා පෑන් වඩලා කිව්වා ඉක්මනින් අරන් යන්න. ඉක්මනින් ගෙන යන්න කිව්වා. මෙහෙම බලාගත් දුක නැතුව නෙමෙයි, වේදනාව නැතුව නෙමෙයි, අයි ප්‍රේමතෝ ජායති සෝකෝ. ලෝකේ මිනිසුන්ට තිබෙන වටිනම සම්පත තමයි පුත්තාවත්තු මනුස්සාන. මිනිස්යාගේ වස්තුව දරුවෝ වෙන දෙයක් නෙමෙයි. ඉක්මනින් ගෙන යන්න කිව්වා. අර කලු ගලාව උඩ අර මාමේ උනාවේ වැඩ ඉන්නේ සමාධි පිළිමේ වගේම ඇස් දෙක පියාගෙන බෝසතාණන් වහන්සේ මේ දුන්නු දාන ගැන ආවර්ජනා කරන්න පටන් ගත්තා. මේ දරුවෝ දෙන්න බෑ යන්න බෑ කියලා පෙරලි පෙරලි අඬන වෙලාවේ මේ දරුණු බමුණා මොකද කළේ? ළඟම තිබුණ වැලක් වැල කඩාගෙන මේ දරු දෙන්නගේ අත් දෙක බැඳා. බැඳලා පෙර කෝටකුත් කඩාගෙන තලන්න පටන් ගත්තා. යන්න බෑ කියන නිසා තල තලා යදගෙන ගියේ. ටික දුරක් යනකොට මේ බමුණා ඉස්සලා වැටුණා. ජාලිය වැල කඩාගෙන දූවගෙන ආවා තාත්තා ළඟට. දැන් කකුල් දෙකත් තුවාල වෙලා ලේ ගලනවා මේ රාජකීය දරු දෙපළගේ. ඇවිල්ලා තාත්තගේ කකුල් දෙක බදාගෙන පුතා කිනයි තාත්තේ අපිව දන් දුන්නේ. තාත්තට දෙන්න ඕන නම් වෙන කෙනෙකුට දෙන්නකෝ. බලන්නකෝ තාත්තගේ ඉදිරිපිටම මේ යමේ අපිට තලනවන්නේ. තාත්තා නැති වෙලාවේ මොනවා කරයිද? අනේ තාත්තේ පාපිය දන් දෙන්න. තාත්තේ අම්මා එනකන් ඉවසන්නේ. අම්ම පාන්දරින්ම වනගත වුණේ අපේ බඩට පළතුරු නෙලාගෙන එන්න. අම්මා පළතුරු කඩාගෙන එන්නේ අපිව දකින්ද? අපිව පෙනුන්නේ නැත්නම් අම්මා එන වෙලාවේ අපි අපිව අම්මට දකින්න නැත්නම් අම්මා පපුව පැලෙලා මැරේවි තාත්තේ. ඒ නිසා තාත්තේ අම්මා එනකන් ඉවසන්න. ඒත් නෑ බෝසතාණන් වහන්සේ කතා කළේ. බිම් බලාගෙන ඇස් දෙක පියාගෙනමයි වැඩ උන්නේ. බැරිම තැන කියනවා මේ පුතා තාත්තේ දෙන්න ඕන නම් මාව විතරක් දෙන්න. නංගි තාම සොරතල් කිරි බොන කෙනෙක් අම්මා නැත්තම් නංගි නිදාගන්නේ නැහැ. කිරි නැත්තම් නංගි නිදාන්නේ නැහැ. ඒ නිසා අපි දෙන්නම නැතුනොත් අම්මා අඬාවි. අම්මට දරා ගන්න බැරි වේවි. ඒ නිසා තාත්තේ නංගිව තියාගන්න මහව දෙන්න. ඒත් නෑ කතා කළේ මේ දරුවා විවිධ දේ කියනකොට බෝසතාණන් වහන්සේ ඇස් දෙක ඇරියා. අර කළු ගල උඩ ඉඳගෙනම ඇස් දෙක ඇරලා කිව්වා පුතා ජාලිය ඔය දෙන්නා මගේ ඇස් දෙක වාගේ ඔය දෙන්න තරම් කීකරු දරුවෝ කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ. අනේ දරුවා මම මේ ඔබ දෙපළ දන් දුන්නේ මට එපා වෙලා නෙමෙයි. ඔය දෙපළ අකීකරු නිසා නෙමෙයි. ඔය දෙපළ මම දන් දුන්නේ දරුවා ලෝතර බුදු බව පිණිසයි. ඔය දෙපළ දන් දීමේ බලයෙන් මට බුදු බව ලැබුණම මමත් මේ සසරින් එතර වෙලා දරුවනි ඔය දෙපළත් මේ ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස දුක් වලින් ඈතරව ලබන අමාමා නිවන් සුවේතම ඔබ දෙපළටත් අනුශාසනා කිරීම පිණිසයි මම ওই දෙන්න දන් දුන්නේ කියලා කියනකොට මේ පුංචි පුතා ජාලිය කියනවා අනේ තාත්තේ අපිව දන් දීලා තාත්තට බුදු බව ලැබෙනවා නම් තාත්තා කලබල වෙන්න එපා අම්මට කියන්නත් එපා මම නංගි බලා ගන්නම් අනේ තාත්තේ අපිව දන් දීමේ පුණ්‍ය බලයෙන් පාරමී බලයෙන් තාත්තේ තාත්තට ලෝතර බුදු බවම ලැබේවා ලැබේවා කියලා අධික නළල කියලා ප්‍රාර්ථනා කළා. ඔන්න බලන්න මේ කතාව දීම කොමනතරම් අමාරුද? අපිට සාමාන්‍ය වෙලාවට විසිකරන දෙයක් දෙන්න බෑ. අපතේ දාන දෙයක් වුණත් අපි දෙන්න කැමති නෑ. මටයි මටයි කියලා එකතු කරනවා අපි. මාගෝසතානන් වහන්සේ සාරාංශකීය කල්පලක්ෂ පුරාම පුරුදු කළේ දීම. බලන්න මොනතරම් දීමක් පුරුදු කළාද කියනවා නම් මේ සිවි ජාතකය. සිවි රජතුමා යනකොට අන්ධ බමුණෙක් මුලට ආවා. අන්ධ බමුණා එක කතා කළාම බලන්න මේ අන්ධ බමුණගෙන් රජුරුව ප්‍රශ්න කළා බමුණුතුමනි මොනවද ඕනන්නේ? අනේ රජතුමනි මට මොකක්වත් එපා කිව්වා. එපා කියලා කියනවා දෙන්න කැමති නම් මට පුංචි දෙයක් දෙන්න. මොනවද පුංචි දේ මගේ මේ ඇස් දෙක පේන්නේ නැහැ. ඔබ වහන්සේට ඇස් දෙකක් තියෙනවානේ. මට පුළුවන් නම් එක ඇසක් දෙන්න කිව්වා. මොකක්වත් එපා කියලා ඉල්ලුවේ බලන්න ඇහක් ඉල්ලුවා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ නෑ බෑ කිව්වේ නෑ මොකද නෑ බෑ කියන වචන දෙක තිබුණේ නෑ ළඟ. දෝලාවෙම තියාගෙනයි මාලිගාවට ගෙනිච්චේ. රටවැසියෝ උද්ඝෝෂණ කළා රජතුමනි රට වුණත් දෙන්න ප්‍රශ්නයක් නෑ. ඔබ වාගේ දසරාජ ධර්මයෙන් රට පාලනය කරන ඔබ වාගේ මේ රටවැසියන්ට පියෙක් වාගේ සලකන රජ කෙනෙක් අපිට නැති වුණොත් රට පාලනය කරන රජතුමාගේ ඇස් දෙක නැත්තම් ඒ රජතුමාගෙන් ඇති වැඩක් නැහැ ඕන දෙයක් දෙන්න ඇස් දෙක නම් දෙන්න එපා කියලා උද්ඝෝෂණ කළා ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ කියනවා නෑ නෑ මම බුදු බව පිණිස ඇස් දෙක දෙනවමයි වෛද්‍යවරුන්ට කතා කළා මේ ඇස් දෙක ගලවලා දෙන්න කිසිම වෛද්‍යවරයෙක් මුලට ආවේ නැහැ. කවුරුත් බෑ කිව්වා මේ අපරාධ කරන්න. අපිට නම් බෑ ඔය අපරාධ කරන්න බෑ බෑ කියලා කියනකොට මාබෝසතාණන් වහන්සේ මේ සිවි රාජ්‍යරෝ කිනිසගත් අතට කිසිම කෙනෙකුට බැරි නම් මමම ගලවන්නම් කියලා කිනිස අතට ගන්නකොටම ඊටමත් කාරුණික වෛද්‍යවරයෙක් වුණා. එතුමා තමයි ගෞතම බුද්ධ ශාසනයේ ආනන්ද මහරහතන් වහන්සේ වුණේ. මේ අනද සාමින් වහන්සේ වෙන්න පින තිබිච්ච මේ වෛද්‍යතුමා ඉදිරියට ආවා. දැන් දෙන්න කියලා සූදානම් වුණොත් මොන ක්‍රමයකින්වත් බෑ මේක වළක්වන්න දෙනවා නම් දෙනවමයි කියන එක අදිෂ්ඨානෙ. ඒ නිසා රජතුමනි කලබල වෙන්න එපා මං ගලවන්න. වැඩේ ඉන්න කියලා මානෙල් මල් දෙකක් අරගෙන ඒ මානෙල් මල් දෙක මැද්දට දැම්මා ඖෂධ ජාති. එක මලක් දීලා කිව්වා දකුණු නාසිකා සිදුර වසාගෙන ආග්‍රාණය කරන්න අනෙක් නාසිකා සිදුර වසාගෙන අනෙක් මල ආග්‍රාණය කරන්න කිව්වා. මේ මල් දෙක නාසිකාවෙන් උඩට අදිනකොට අර මැද තියෙන බෙහෙත් ටික උඩට ගියාම ටික වෙලාවක් ගියේ නෑ. මේ ඇස් දෙක ගෝරකම අඳුළු දෙකක් එළියට එනවා වගේ එළියට පැනනවා. අර නහර වලින් එල්ලෙනවා මෙලෙක් වෙලා. මේ වෛද්‍යතුමා අර නහර ටික කපලා ගැටයක් දාලා ලේ යන්නේ නැති විදියට අර ඇස් දෙක ගලවලා මේ අන්ධ බමුණට බද්ධ කළා. බලන්න මේවා තමයි බෝධිසත්ව චරිත. ඒ දුන්නු නිසා තමයි මේ අවුරුදු 2600ක් සපිරන වෙලාවෙත් මේ තරම් බුද්ධ කියන නමට ලැබෙන්නේ. බලන්න ලෝකෙ කිසිම ශාස්ත්‍රවරයෙකුට මෙච්චර ලැබෙන්නේ නැහනේ. මේ 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්ති නිමිති මොනතරම් අපි වියදම් කළාද? මොනතරම් දන් දුන්නාද? මේ ඔක්කොම දුන්නේ බුද්ධ කියන නමට. ප්‍රකෝටි ගණන් මල් පූජා කළානේ අපි. ප්‍රකෝටි ගණන් විවිධ මාදලියේ මල් පූජාව කළේ දානානිසංස නිසායි. විවිධ මාදලියේ ගිලම්පස පූජා කළේ දානානිසංස නිසායි. විවිධ මාදලියේ කොඩි දජ පතාක පූජා කළේ දානානිසංස නිසායි. සත්වරණ වාගේ විවිධ මාදලියේ අර බල්බ් දැම්මේ ආලෝක පූජා කළේ දානානිසංස නිසායි. ලෝකෙට ප්‍රඥාව පහදවා දුන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රකෝටි ප්‍රකෝටි ගණන් පහම්පත්තු කළේ දානානිසංස නිසායි. කෝටි ප්‍රකෝටි ගණන් අඳුන් කූරු වලින් සුවඳ දුම් පූජා කළේ දානානිසංස නිසායි. උන්වහන්සේ සසර දුන්නු නිසා උපදින භවයක් මේ ගෞතම කියන නාමයට බුද්ධ කියන නාමයට අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ පුරාම දුන්නා. බලන්න මේකයි දානානිසංස. එතකොට තෘෂ්ණාව තියෙනවා නම් දෙන්න සිතෙන්නේ නැහැ. තණ්හක්කයෝ නිබ්බානෝ කිව්වේ ඒකයි තෘෂ්ණාව නැති තැන තමයි නිවන. නිවන් දකින්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා මොන දේ කළත් වැඩක් නැහැ තෘෂ්ණාව නැසන්නේ නැතුව. වෙන මොනවා කළත් වැඩක් නැහැ. අංක 1 දානේ. අද බෝධනා කල්පනා කරනවා නිවන් දකින්න නම් අංක 1 භාවනාව කියලා. භාවනාවත් අවශ්‍යයි. නමුත් භාවනාව වඩන්න කලින් කරලා තියෙන ඕනේ තෘෂ්ණාව ප්‍රහීන කරන්න ඕන. තෘෂ්ණාව නැති කරන්න ඕන. නොදී දන්නේදී ලෝභකම තියාගෙන භාවනා කළාට එකකින් පළක් වෙන්නේ නැහනේ. ලෝභකම දුරු කර කර භාවනාව කරනකොටයි සංසාරයෙන් එතර වීමට අවස්ථාව ලැබෙන්නේ. මේ සසර දුක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ තෘෂ්ණාව නැති කරපු තරමට. ලෝකේ තියෙන අංක එකේම අකුසල කර්මය තමයි තෘෂ්ණාව. මේ තෘෂ්ණාව නැසීම පිණිසයි බුදුවරු ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ සාරාංශකය කල්ප ලක්ෂ පුරාම කළේ මොකද සියල්ල මත ඇරියා. සෑම දෙයක්ම. ඇස්සිස් මාස්ලේ දරුවෝ රට රාජ්‍ය මේ සියල්ල මත ඇර දමල දමල ගියේ මේ තෘෂ්ණාව නසන්න. බලන්නකෝ ගෞතම බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා උපත්ය ලැබලත් සියල්ල මත ඇර දමලා ගියානේ. අබිනිෂ්ක්‍රමණය කළා කියන්නේ ඒකයි සියල්ල අතහැරියා. උපත ලබාපු රාහුල පුතාව බලන්නවත් ගියේ නෑ ළඟට. මොකද දරුවා නැගිට්ටොත් යන්න ලැබෙන්නේ නෑ බැඳීම වැඩි වෙනවා. ඒ නිසා දරුවගේ මුහුණවත් බැලුවේ නෑ කල්පනා කළා මම ලෞතුරා බුදු බව ලබලා මන් ලබාපු සැපය ඔබටත් දෙන්නම් කියලායි සසරින් ගියේ. මේ gederin ගියේ මේ තෘෂ්ණාව අතරින්. මේ තෘෂ්ණාව තියෙන කම්ම සංසාරේ දුක් විඳින්න වෙන බව බෝසතාණන් වහන්සේ අවබෝධ කරගෙන තිබුණා. අවබෝධය තුලින් තමයි උන්වහන්සේ තෘෂ්ණාව නසා ලෝතුරා බුදු බව ලබාගෙන අපිටත් වදාලා පටමන් දාන පාරමී පුළුවන් තරම් දන් දෙන්න. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දියා බලන්නේ ඒකෙත් අංක එකට ගත්තේ දාණය. මොකද දෙනවා කියන එක අමාරුයි. ලේසි වැඩක් නෙමෙයි. මේක චුට්ට චුට්ට පුරුදු කරන්න ඕන. නිරන්තරයෙන් අපි චුට්ට චුට්ට පුරුදු කරන්න ඕනේ මොනවද දෙන්නේ? පින්වත්නි අපි ගන්න බොහොම කැමැති. දෙන්න අකමැති. ගන්න බොහොම කැමැති. නිකන් දෙනවා නම් ඕන දෙයක් අපි ගන්නවා. නිකන් දෙනවා නම් බලන්න නිකන් දෙනවා නම් ඕන දෙයක්. අපි අරගෙන යනවා. නමුත් අපි ළඟ තියෙන දෙයක් අපත යන දෙයක් වුණත් අපි දෙන්න නම් කැමති නැහැ. අපි නිරන්තරයෙන්ම රැස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රැස් කරනවා කියන එක බුදුහාඳුර එපා කිව්වා නෙමෙයි. රැස් කරන්න එපා කියලා නෑ ඒකත් මතක තියාගන්න ඕන. රැස් කරන්න කිව්වේ අදිශියට යමක් ගන්න. ආපදාසු භවිෂ්‍යති. මොන වෙලාවෙ මොන විපතක් කරදරයක් වෙයිද දන්නේ නෑ. ඒ වෙලාවට ගන්න උපේන දෙයකින් චුට්ටක් ඉතිරි කරන්න ඕන. එහෙම නැතුව ලද්දාං ලද්දාං විනාශේති ලැබිච්ච ලැබිච්ච සෑම දෙයක්ම විනාශ කරනවා නම් තම් පරාභවතෝ මුඛං ඒක පරාභවයක් විනාශයට මුලක්. එතකොට දැන් රැස් කරන්න කිව්වේ තමන් උපේන දෙයකින් තමනුත් කාලා බීලා ඉන්න ඕන. අනුන්ටත් දෙන්න ඕන. එක්තරා තරුණියක් ඇවිල්ලා ප්‍රශ්නයක් කළා බුදුරජාණන් වහන්සේ මිනිස්සු මේ ධනෙ උපයන්නේ මොකටද? මේ තරම් මේ ධනෙ උපයන්නේ මහන්සි වෙන්නේ මොකටද? මේ තරුණයාට ගැඹුරෙන් බණ කිව්වට පළක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දත් වාච බුත් වාච මේ ධනෙ උපයන්නේ මොකටද? අපි තමන් කාලා බීලා ඉඳත් අනුන්ට දෙන්නයි. අනුන්ටන්නේදී තමනුන් නොකා නොබී කිසිදු දෙයක් නොකර එකතුම කරනවා නම් ඒක වැරදි වැඩක්. ඒක සසර දුකට කාරණාවක්. තෝදේය බමුණ කලේ වැඩේනේ. තෝදේය බමුණ පුතාටත් උපදෙස් දුන්නා දරුවා මේ තියෙන ධනෙ වැඩි කියලා සිතන්න එපා. තව තව එකතු කරන්න. අංජනානං කයං දිස්වා සඳුන් කෑල්ල චුට්ට චුට්ට උරච්චු කළාමත් කාලයක් යනකොට සඳුන් කැටේ ගෙවෙනවා. ඒ වගේ දරුවා මේක මේ වියදම් කළොත් මේ තියෙන දේ නැති වෙලා යනවා. ඉවර වෙනවා. ඒ වගේම මී මැස්සා චුට්ට චුට්ට මී පැණික ගෙනල්ලා මී වදේ බඳිනවා වගේ. වේයා චුට්ට චුට්ට පස් ගෙනල්ලා තුඹස බඳිනවා වගේ. දරුවා මේවා වියදම් කරන්න එපා. තව තව එකතු කරන්න එකතු කරන්න කියලා පුතාට උපදෙස් දුන්නා. උපදෙස් දීලා දීලා මොකද වුනේ? මෙන්න මේ තෝදය බමුණ මිය ගියා. අර ලෝභකම, පෙරේතකම, මසුරුකම නිසා ඒ ගෙදරම බලුකුක්ෙක් වෙලා උපන්නා. ඔන්න බලන්න සසර දුකයි කිව්වේ ඒකයි. දීම පරිත්‍යාගය කරන කෙනා ප්‍රීති මුදාරං වින්දති දාතා. දන් දෙන කෙනා මෙලෝ වශයෙන්ම සතුටු වෙනවා. අනේ මම දුන්නා දුන්නා කියලා සතුටු වෙනවා. ගාරව මස්මින් ගච්ඡති ලෝකේ දන් දෙන කෙනා දානපති දානපති කියලා ප්‍රසිද්ධ වෙනවා. කිත්ති මනන්තං යාතිච දාතා දන් දෙන කෙනාගේ කීර්තිය රාවේ පැතිරලා යනවා. ඈත පළාත් වලට වඩා පවා මේ රූපේ දැකලා නැහැ නමුත් නම පැතිරලා යනවා කීර්තිය යනවා. කිත්ති මනන්තං කිව්වේ ඒකයි. විශ්වසනීයෝ හෝතිච දාතා ගිය ගිය තන විශ්වාසවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. දන් දෙන කෙනාව කිසිම කෙනෙක් සැක කරන්නේ නැහැ. යන්නේ යම් කිසි තැනකටද ගිය ගිය තැන පුන් සඳවාගේ බබලෙනවා. ගිය ගිය තැන කවුරුත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආසනේ පනවනවා. ගිය ගිය තැන බබලෙන්නේ අර දානීය ආනිසංස නිසා. ඒ නිසා පින්වත්නි තෘෂ්ණාව තියෙන කම්ම සසර දුකයි. සමුදේ සත්‍ය කිව්වේ ඒකයි. මේ දුකක් තියෙනවා. මේ දුකට මූල කාරණාව මොකද්ද? ඒ තමයි තෘෂ්ණාව. එසේනම් මේ තෘෂ්ණාව නැසන්නේ කොහොමද? දානි තුලින්. දීම තුලින් තමයි තෘෂ්ණාව නැති වෙන්නේ. දෙන්න පුරුදු වෙච්ච කෙනෙකුට ඕන දෙයක් දෙන්න පුළුවන්කම තියෙනවා. චුට්ට චුට්ට පුරුදු වෙච්ච නිසා තමයි අර අපේ මාබෝසතාණන් වහන්සේට දරු දෙන්න පවා දෙන්න පුළුවන්කම ලැබුණේ සසර චුට්ට චුට්ට පුරුදු කරපු නිසා. ඒ නිසා පින්වත්නි මිනිසෙක් වෙලා උපත ලබාපු සෑම කෙනෙක්ම තම තමන් කළ යුතු දේ තියෙනවා. ඒකයි අද මේ ධර්ම දේශනාවට මම මේ සෑම කිනාටම කටපාඩම් තියෙන ගාථා රත්නයක් ওই මාත්‍රිකා කලේ මාමංගල සූත්‍රයේ තියෙන ගාථාවක්. දානංච ධම්මචරියාච ඥාතකානංච සංගවෝ අනවජ්ජානි කම්මානි මේ මංගල කාරණා හතරක් මෙතන තියෙනවා. දානංච දන් දීම ඒ තම මංගල මුත්තමං මෙලවත් පරලවත් දියුණුව සලසන මංගල කාරණාවක් ධම්මචර්යාච ධාර්මිකව ජීවත් වීමේ තම මංගල මුත්තමං මෙලව පරලව දියුණුව සලසන ඥාතකානංච සංඝහෝ ඥාතීන්ට සංග්‍රහ කිරීම ඒ තම මංගල මුත්තමං මෙලව පරලව දියුණුව සලසන අනවජ්ජානි කම්මානි නිවැරදි කර්මාන්ත රැකියාව කිරීම ඒ තම මංගල මුත්තමං මෙලව පරලව දිනුව සලසනවා. එතකොට මේ මංගල කාරණාවක් ඇටියට වදාළ මේ දාණය තෘෂ්ණාව නසන පින්වත්නි ඖෂධයක් වගේ. තෘෂ්ණාව නසනවා. දැන් බලන්න මේ දාණය කියන එක ස්වර්ගයට යන ඉනිමඟ කියලා බුදුහාමුදුරු වදාලා. මේ ස්වර්ගයට කියන්නේ සැපයට යන. උපදින ආත්මවලදී ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන සම්පත් ලබන්නේ. උපදින භවයක් භවයක් පාසා ධන දානියෙන් යසෙයිසුරෙන් නැනනුවණින් නිදුක් නිරෝගී භාවයෙන් පුන්සඳ වාගේ ජීවිතයක් ලබන්න මේ දාන උපකාර වෙනවා. දන් දුන්නු කෙනා ඉපදෙන භවයක් භවයක් පාසා නිරෝගී වෙනවා. දන් දෙන කෙනා උපදින භවයක් භවයක් පාසා රූපවන්ත වෙනවා. දන් දෙන කෙනා ඉපදෙන භවයක් භවයක් පාසා ප්‍රඥාවන්ත වෙනවා. දන් දෙන කෙනා උපදින භවයක් භවයක් පාසා කායික මානසික ශක්තිය ලබනවා. දන් දෙන කෙනා උපදින භවයක් භවයක් පාසා ධර්මයට නැඹුරු වෙනවා සමත විදර්ශනාවට නැඹුරු වෙනවා කෙලෙස් දුරු කරන්න නැඹුරු වෙනවා නිවන අරමුණු කරගෙනම සසර පාරමිතා පුරනවා මෙන්න දානේ ආනිසංස එතකොට තෘෂ්ණාව තියෙන කම්ම සසර දුකයි ඉපදෙනවා මැරෙනවා මැරි මැරි ඉපදී ඉපදී මේ දීර්ඝ සංසාරේ ගමන් කරන්නේ මූල කාරණාව තමයි තෘෂ්ණාව මගේ මගේ කියලා අල්ලගත්තා අල්ලගත්ත නිසා ඉපදි ඉපදි මෙරි මෙරි ඉපදි ඉපදි සංසාරේ අනන්ත දුක් විඳිනවානේ දැන් බලන්නකො අර බහුබණ්ඩික කියලා භික්ෂුන් වහන්සේ නමක් හිටියනේ පැවිදි වුණත් එච්චරයි පැවිදි වුණා කියලා වෙනසකුත් නැහැ තෘෂ්ණාව තියෙනවා නම් පැවිදි වුණත් දුක් විඳින්න වෙනවා සංසාරේ විසාකා මහෝපාසිකාව චීවරයක් පූජා කළා ඒ චීවරේ පූජා කළේ මේ බහුබණ්ඩික භික්ෂුවට උන්වහන්සේ ළඟ ගොඩාක් පිරිකර තියෙනවා ඒකයි බෞබන්ධික කියන්නේ. දැන් මේ භික්ෂුන් වහන්සේ මේ සිවුර පොරවන්නේ නැහැ. උකුලේ තියාගෙන අත ගන්නවා කොට යට තියා ගන්නවා සැතපෙනවා අලල බලනවා ඒ කසී සලුවෙන් නිර්මාණය කරපු සිවුරක්. දැන් මෙන්න මේ සිවුරට ආශාවෙන්මයි උන්වහන්සේ අපවත් උනේ. අපවත් උනාට පස්සේ පන්සල් වල ඒ කාලේ බුද්ධ කාලේ විනය නීතියක් තිබුණා. විනය කර්මයක් කරන්න ඕන. අපවත් වෙච්ච භික්ෂුන් වහන්සේ පරිභෝග කරපු සියලුම පිරිකර ආදිය ගොඩ ගාලා උපසම්පන්න භික්ෂුන් වහන්සේලා කීප නමක් එකතු වෙලා විනය කර්මයක් කරලා ඒවා බෙදා ගන්න. අපවත් උනාට පස්සේ ඔක්කොම සංගිකයි. සංගිකක දේ ඕන ඕන විදිහට පරිභෝග කරන්න බෑ අපලෝපන කර්මය කරලා මේවා බෙදා ගන්න. දැන් අපලෝපන කර්මය කරලා අර ගොඩේ තියෙන පිරිකර ගොඩේ තියෙන අවශ්‍ය අවශ්‍ය දේවල් සාමින් වහන්සේලා අරගෙන වැඩියා. දැන් ඉතුරු උනේ අර සිවුර. ආනන්ද මාහිමියන්ගේ සිවුර දැන් දිරලා. ඒ කාලේ සිවුරු බොහොම අඩුයි. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සිවුර අරගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගින් කිව්වා ස්වාමීනි ඔක්කොම පිළිකර බෙදුවා මේ සිවුර ඉතුරුයි මේක මම ගන්නද පරිභෝගයට. එපා ආනන්දෝ කල්ලන්නවත් එපා. ජේතවනාරාමේලිය ගේට්ටුව ළඟින් දාලා ඉන්න කිව්වා. මේ අලුත් සිවුරක් ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා සිවුර එළියෙන් දැම්මා. දැම්මට පස්සේ මේක දැක්ක ස්වාමීන් වහන්සලා දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේ වට කරගත්තා. සිවුරබ්බිම දාන එක තහනම් වැරදි වැඩක්. ඔබ වහන්සේ ධර්ම භාණ්ඩාගාරික කෙනෙක්. මෙච්චර බණ දන්න ඔබ වහන්සේ ඇයි මේ අලුත් සිවුරබ්බිම දන්නේ? අනේ ස්වාමින් වහන්සලා මට සමා වෙන්න බුදුරජාණන් වහන්සේගේ නියෝගයක් මම මේ ඉෂ්ට කළේ. සන්ධ්‍යා කාලේ ධම් සභා මණ්ඩප පෙරැස්සුනාම භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා බුදුරජාණන් වහන්සේට මේ ප්‍රවෘත්තිය කියා සිටියා. ස්වාමීනි මේ අලුත් සිවුරබ්බිම දාන්න කාරණාව මොකද්ද? අපි කැමැති මේක දැනගන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂුන් වහන්සේලාට මහණනි ඔය අපවත් වෙච්ච භික්ෂුව ඔය සිවුරට ආසාවෙන් අපවත් උනේ. ඒ නිසා පින් තිබිච්ච කෙනෙක් අර සිවුරට ආසාවෙන් අපවත් වෙච්ච නිසා සතියක්ම ඔය සිවුරේ කිනිතුල්ලෙක් වෙලා ඉන්නවා. සතියකින් පස්සේ තමයි එතනින් චුත වෙන්නේ. ගිහින් බලන්න කිව්වා. අනේ මේක පුදුම වැඩක් කවුරුත් ගිහලා මේ යහර 10ක් පමණ දිග සිවුර දිග ඇරලා බැලුවා. බලනකොට වෙන කිනිතුල්ලන්ට වඩා තරමක් ලොකුයි. දුඹුරු පාට මේ කිනිතුල්ලා සිවුර පුරාම දුවන්න පටන් ගත්තා. මොන ක්‍රමයකින්වත් වැටෙන්නේ නැහැ. ඔන්න බලන්න පෙරේත කම නිසා, ලෝභය නිසා මරණ මංචකයේදී අර ආශ කරන දේ මතක් වුණාම ඊළඟට දුක් ඇති තැනක උප්පත්ති ලැබලා දුක් විඳින්න වෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අපිට වදාලේ පුළුවන් තරම් තණ්හක්කයෝ තණ්හාව දුරු කරන්න ඉගෙන ගන්න ඕන. නෑ බෑ නොකිය දෙන්න පුරුදු වෙන්න ඕන. ඥාතීන්ට සලකන්න ඕන. අසරණයන්ට සලකන්න ඕන. තමා ළඟ දෙකක් තියෙනවා නම් එකක් පරිත්‍යාග කරන්න පුරුදු වෙන්න ඕන. ඇයි මේ කිසිම දෙයක් අපි ගෙනාවෙත් නෑ කිසිම දෙයක් අරගෙන යන්නෙත් නෑ. ඉන්නකොට දෙනවා නම් ඒක සතුටක් ඉද නන්දති දුන්නු දේ පිළිබඳ මෙනෙහි කරන එක භාවනාවක්. අනුස්සති භාවනා තුරින් එකක් තමයි චාගානුස්සති. මීට පෙර ධර්මදේශනාවක් අර කුරුණෑගල පැත්තේ අම්මා කෙනෙක්ගේ ඉල්ලීමට අනුව චාගානුස්සතියෙන් ධර්මදේශනාවක් ගුවන් විදුලියේ පැවැත්තුවා. ඒ මොකද එතුමිය ඉල්ලීමක් කළේ එතුමිය දරුවෙක් පූජා කරපු කෙනේ ශාසනයට. ඉතින් ඒ නිසා මේ දරුවෙක් පූජා කරන එකත් මහා දානයක්. මිනිසු විවිධ දන් දෙනවානේ. ධර්ම දාන දෙනවා, අබේ දාන දෙනවා, ශ්‍රම දාන දෙනවා, ආමිෂ දාන දෙනවා, සංඝික දාන දෙනවා. මේ ඔක්කොම පින්කම්. මේ දානි විවිධ මාදලියෙන් දෙන්න පුළුවන්. මොකක්වත් දෙන්න නැත්නම් ඒ කෙනාට පුළුවන් ශ්‍රමය දෙන්න. ශ්‍රම දාන කියන්නේ ඒකත් දානයක්. මොකක්වත් නැති කෙනෙකුට පුළුවන් ශ්‍රමයෙන් පින්කම් කරන්න. පින්කම් කරන තැනට කියලා උදව් උපකාර කරනවා ශ්‍රමයෙන්. ඒකත් දානයක්. ඒ නිසා පින්වත්නි දීම පරිත්‍යාගය බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ කළා. ඔය 80 මා ශා วก චරිත සියල්ලම කියවලා බලන්න උන්වහන්සේලා ওই තනතුර ප්‍රාර්ථනා කරන්න කලින් සතියක්ම දන් දීලා තියෙනවා. බුද්ධ ප්‍රමුඛ සංගරුවනට සතිය සතිය දන් දීලා තමයි අන්තිම දවසේ ආදෙක නළලි තියලා ප්‍රාර්ථනා කළේ මට අග්‍ර තනතුර ලැබේවා මට මේ මේ තනතුරු ලැබේවා කියලා ප්‍රාර්ථනා කළේමයි. ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. පිරිසිදු සිතින් කළ පින්කමේ විපාක සැප පිණිස පවතිනවා. ඒකනේ මේ සියල්ලට මුල මනස. මනෝපුබ්බංගමා කියලා ධම්මපදයේ මුලින්ම කියන්නේ ඒකයි. ප්‍රසන්න මනසින් පිරිසිදු මනසින් යමක් දෙනවද ඒකේ විපාක සැප පිණිස පවතිනවා. අප්‍රසන්න මනසින් අපිරිසිදු මනසින් යමක් දුන්නට ඒක දානයක් වෙන්නේ නැහැ. අද බෝධිනා බැන බැන දෙනවා. ඒකේ පිනක් නැහැ. දෙන්නේ පුංචි දෙයක් වුණත් වතුර ටිකක් වුණත් දෙන වෙලාවේ සිත පිරිසිදු වෙන්න ඕන. පිරිසිදු සිතින් යමක් දෙනවද ඒක තමයි පින කියලා කියන්නේ. පිරිසිදු සිතයි. මා ලොකු දෙයක් නෙමෙයි ඒකනේ පැරණි අය කියන්නේ. සිත ඇතනම් පත කුඩාද. සිතක් තියනවා නම් දෙනවා කියන එක ලොකු වැඩක් නෙමෙයි. දකුණු පළාතේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා පිනා එක්ක වනා බෑ කියලා. පිනා එක්ක වනා බෑ. පින් කරනකොට වැනෙන්න එපා කිව්වා. වැනි වැනි පින් කළාම සංසාරේ ලැබෙන්නේ වැනි වැනි. සමහර අය දුනු නිසා ලැබෙනවා. ලැබුණාට මොකද ඒවා පරිභෝග කරන්න බැරි වෙනවා. අතට ලැබුණා කටට දාන්න බැරි වෙනවා. සමහර අයට ලැබෙනවා. ලැබුණට ඒවා පාවිච්චි කරන්න පින නැති වෙනවා. පරිහරණය කරන්න පින නැති වෙනවා. ඒ මොකද දුන්නු නිසා ලැබෙනවා දීලා තියෙන වැනි වැනි. ඒ නිසා පින්වත්නි සියල්ලට සිත මනසයි මේ සිත පිරිසිදු කරගෙන යමක් දෙනවද ඒ දීමේ විපාක සසර පුරාම සැප පිණිස පවතිනවා. ඒ දීමේ විපාක බලයෙන් කවදාරි පතන ලෞතුරා බුදු බව, පසේ බුදු බව, සාහත් බව කියන තුන්තරා බෝධියෙන් තමන් පතන බෝධියටපත්ව නිවන් සුව අවබෝධ කරගන්න දාණය ඒකාන්තයෙන්ම ಉಪකාරී වෙනවා. ඒ නිසායි අද දානයේ පිළිබඳ මේ ධර්ම දේශනාව පැවැත්වුවේ අද ධර්ම දේශනාවේ දායක වේවා සම්බුදු සසුන රකීවා ලක් දෙරණ රකීවා ඔබ අප සෑම දිනා කලට වේලාවට රැක දේවා දෙවියොත් නිවන් දකීවා කියලා අපි දෙවියන්ටත් පින් දෙමු. මේ රැස් කරගත් සකල විපුල නිමල කුසල් දෙලෙන් දායකත්වයේ දරණ පින්වත් සෑම සියලු දෙනාටත් මේ ධර්ම දේශනාවට සවන් දෙන ඔබ අප සෑම දෙනාටත් තෘෂ්ණාව නසා ගැනීම පිණිස ධනට පිනට සිත නැඹුරු කිරීම පිණිස සමාධිත්‍ය පාල වේවා ප්‍රඥාව පාල වේවා සසර දුකයි කියන එක තේරුම් ගැනීමට ශක්තිය ලැබේවා සසර දුකින් ඈතර වීම පිණිස දම්පැන් ආදී පින්කම් කිරීමට අර ලෝවාට සංගරාවේ කියනවා වගේ දෙනවා නම් දම්පින් දෙනවාමේ මේ ලෝකේ දෙන જાති දෙකයි තියෙන්නේ දන් දීමයි පින් දීමයි. ඒ නිසා දන් දීදී පින් දීමටත් අපිට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. මියගිය අත්තන්ට දෙවියන්ට ඔබ අප සෑම දෙනාට චතු සත්‍ය අවබෝධයෙන් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන සතර මඟ සතර ඵල පිළිවෙලින් පතන බෝධියකින් අමා මා නිවන් සුවයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සාදු ධර්මානුශාසනාව පැතු දේශකයන්න් වහන්සේ කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීස්වර පූජ්‍යපාද බුරල්ලේ කෝවිද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. මෙම ධර්මදේශනා